චූල සිහනාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතද වෝච ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේති ඒවමේව භික්ඛවේ සම්මා සීහනාදං නදත අට්ඨානං කෝ පනේතම් භික්ඛවේ විජ්ජති යං ඉද අඤ්ඤතිත්‍යා පරිප්පාජකා එවං වදෙය්‍යොම් කෝපනායස්මන්තානං අස්සාසෝ කිං බාලෝ යේන තුම්හි ආයස්මන්තෝ එවං වදේත ඉදේව සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරම්පවාදා සමනේහි අඤ්ඤේති එවං වාදිනෝ බික්ඛවේ අඤ්ඤතිත්‍ත්‍යා පරිබ්බාජකා ඒවමස්සෝ වචනීයා අත්තේ කොනෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මා අක්ඛාතා ඒමන් අත්තනේ සම්පස්සමානා එවං වදේම ඉදේව සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේහි යඤ්ඤේතේ කතමේ චත්තාරෝ අත්තේ කෝනෝ ආඋස්සෝ සත්තරේ පසාදෝ අත්තේ ධම්මේ පසාදෝ අත්තේ සීලේසු පරිපූර්ණකාරිතා සහ ධම්මිකා කෝපනසියා මනාපා ගහට්ඨා චේව පබ්බදිසාත ඉමේකෝ නෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මා අක්ඛාතා යේ මයං අත්තනි සම්පස්සමානා එවං වදේම ඉදේව සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේතේ ඡානං කෝ පනේතං දෙක්ඛවේ විජ්ජති යං අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා එවං වදෙය්‍යොං අම්මා කම්පිකෝ ආවුසෝ අත්ථේ සත්තරි පසාදෝ යෝ අම්හා සංසත්තාං අම්හා කන්ති අත්තේ ධම්මේ පසාදෝ යෝ අම්හා කන් ධම්මෝ මයම්පි සීලේසු පරිපූර්ණකාරිනෝ යානි අම්හා කං සීලානි අම්හා කන්ති සහ ධම්මිකා පියා මනාපා ගහට්ඨා චේව පබ්බජිතාච ඉදනෝ ආවසෝ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානා කරණම් යදිදන්තුම්හා කඤ්ඤේව අම්හා කංචාති එවං වාදිනෝ භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකාම් එවමස්සෝ වචනීයා කිම් පනාඋසෝ ඒකා නිට්ඨා උදාහොපතෝ නිට්ඨාති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකාම් එවං ව්‍යාකරෙය්‍යොම් ඒකාහෞසෝ නිඨාන පුතෝ නිඨාති සාපනාෞසෝ නිඨා සරාගස්ස උදාහෝ වේතරාගස්සාති සම්මා ව්‍යාකරමානා භික්කවේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොම් වේතරාගස්සාවසෝ සානිත්තා නසානිත්තා සරාගස්සාතේ සාපනාවසෝ නිත්තා සදෝසස්ස උදාහෝ වේතදෝසස්සාතේ සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්‍ත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොං වේතදෝසස්සාවසෝ සානිට්ඨාම් නසානිට්ඨාම් සදෝසස්සාති සාපනාවසෝ නිට්ඨා සමෝහස්ස උදාහු වේතමෝහස්සාති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොම් වේතමෝහස්සාවසෝ සානිට්ඨා නසානිට්ඨා සමෝහස්සාති සාපනාවසෝ නිට්ඨා සතන්හස්ස උදාහෝ වේත තන්හස්සති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්‍ත්‍යා පරිම්බායකා එවං ව්‍යාකරෙය්‍යොම් වේත තණ්හස්සා උසෝ සානිච්ඡා නසානිත්තා සතන්හස්ස සාපනාවසෝ නිත්තා සෞපාදානස්ස උදාහෝ අනුපාදානස්සාති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොං අනුපාදානස්සාවසෝ සානිත්තා නසානිත්තාසෝපාදානස්සාති සාපනාවසෝ නිත්තා විද්දසුනෝ උදාහෝ අවිද්දසුනෝති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිම්බාජකා එවං ව්‍යාකරෙය්‍යොම් විද්දසුනෝ ආවුසෝ සානිත්තාන සානිත්තා අවිද්දසුනෝති සාපනාවසෝ නිත්තා අනුරුද්ධ පටිවිරුද්ධස්ස උදාහු අනනුරුද්ධ අපපටි විරුද්ධස්සාති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොම් අනනුරුද්ධ අපපටි විරුද්ධස්සා උසෝ සානිත්තා නසානිත්තා අනුරුද්ධ පටිවිරුද්ධස්සාති සාපනාවසෝ නිත්තා පපංචාරාමස්ස පපංච රතිනෝ උදාහු නිප්පපංචාරාමස්ස නිප්පපංච රතිනෝති සම්මා ව්‍යාකරමානා භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යොම් නිප්පපංචාරාමස්සාවුසෝ සානිත්තා නිප්පපංච රතිනෝ නසානිත්තා පපංචාරාමස්ස පපංච රතිනෝති ද්වේමා භික්ඛවේ දිට්ඨියෝ භවදිත්තේච විභවදිත්තේච යේහි කේචි භික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා භවදිත්තිං අල්ලේනා භවදිත්තිං උපගතා භවදිට්ඨින් අජ්ජෝසිතා විභවදිට්ඨියා තේ පටිවිරුද්ධා යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා විභවදිට්ඨින් අල්ලේනා විභවදිට්ඨින් උපල්ලේ ගතා විභවදිට්ඨින් අජ්ජෝසිතා භවදිට්ඨියා තේ පටිවිරුද්ධා යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමාසං දින්නම් දිත්තේනම් සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භෝතං නප්පජානಂತಿ තේ සරාගා තේ සදෝසාස්තේ සමෝහා තේ සතන්හා තේ සෝපාදානා තේ අවිද්දසුනෝ තේ අවිරුද්ධ පටිවිරුද්ධා තේ පපංච රතිනෝත්තේන පරිමුංචන්ති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි නපරිමුච්ඡන්ති දුක්ඛස්මාති වදාමි යේච කෝකේච භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමාසන් දෙන්නං දෙට්ටේනං සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතහා භූතං පජානන්ති තේවීත රාගාස් තේවීත දෝසා තේවීත මෝහා තේවීත තණ්හා තේ අනුපාදානං සේ විද්දසුනෝ තේ අනනුරුද්ධ අප්පටි විරුද්ධා තේ නිප්පපංචාරාමා නිප්පපංචරතිනෝ තේ පරිමුච්ඡන්ති ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡන්ති දුක්ඛස්මාති වදාමේ චත්තාරිමානි භික්ෂවේ උපාදානානි කතමේ චත්තාරේ කාමෝපාදානං දිට්ඨෝපාදානං සීලබ්බතෝපාදානං අත්තවාදෝපාදානං සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා සබ්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානාතේන සම්මා සබ්බෝපාදාන පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති කාමෝපාදානං ච පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති නදිඨෝපාදානං ච පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති නසීලබ්බතෝපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති න අත්වාදෝපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤා පෙන්ති තං කිස්ස හේතු ඉමානේ හිතේ බොන්තෝ සමනත්‍රාක්මනාති හිතානේහි යථා භූතං නප්පජානන්ති තස්මාතේ බොන්තෝ සමනබ්‍රාක්මනා සබ්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානාතේන සම්මා සබ්බෝපාදාන පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති කාමෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති නදික්ඛෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති නශීලබ්බතෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති නඅත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා සම්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානා තේන සම්මා සම්බෝපාදාන පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති කාමෝපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති දික්ඛෝපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති නශීලබ්බතෝ පාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති න අත්වාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති තං කිස්ස හේතු ඉමානි හිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ද්වේඨානානි යතා භූතං නප්පජානන්ති තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සබ්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානාතේන සම්මා සබ්බෝපාදාන පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති කාමෝපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති දිට්ඨෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති නසීලබ්බතෝපාදානං පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති නත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති සම්ති භික්ඛවේ ඒකේ සමනබ්‍රාහ්මනා සබ්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානාතේන සම්මා සබ්බෝපාදානම් පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති කාමෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දික්ඛෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති ශීලම්බතෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති න අත්වාදුපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපෙන්ති තං කිස්ස හේතු ඉමං හිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඒකණ්ඨානං යථා භූතං පජානන්ති තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සබ්බෝපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානා තේන සම්මා සබ්බෝපාදානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති කාමෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති සීලම්බතෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති ඒව රූපේ කෝ භික්ඛවේ ධම්ම විනයේ යෝ සත්තරි පසාදෝ සෝන සම්මග්ගතෝ අක්ඛායති යෝ ධම්මේ පසාදෝ සෝන සම්මග්ගතෝ අක්ඛායති යා සීලේසෝ පරිපූර්ණකාරිතා සාන සම්මග්ගතා අක්ඛායති යා සහ ධම්මිකේසෝ පියමනාපතා සාන සම්මග්ගතා අක්ඛායතේ තං කිස්ස හේතු එවං හේතං භික්ඛවේ හෝති යතාතං දුරක්ඛාතේ ධම්ම විනයේ දුප්ප වේදිතේ අනීයානිකේ අනුපසම සංවත්තනිකේ අසම්මා සම්බුද්ධ පවේදිතේ තථාගතෝ ච කෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ සම්බෝපාදාන පරිඤ්ඤාවාදෝ පටිජානමානෝ සම්මා සම්බෝපාදාන පරිඤ්ඤං පඤ්ඤාපේති කාමෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපේති දිට්ඨෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපේති ශීලම්බතෝපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපේති අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපේති ඒව රූපේ කෝ භික්ඛවේ ධම්ම විනයේ සෝ සත්තරි පසාදෝ සෝ සම්මග්ගතෝ අක්ඛායති යෝ ධම්මේ පසාදෝ සෝ සම්මග්ගතෝ අක්ඛායති යාසීලේසු පරිපූර්ණකාරිතා සා සම්මග්ගතා අක්ඛායති යාසහ ධම්මිකේසෝ පියමනාපතා සා සම්මග්ගතා අක්ඛායති තං කිස්ස හේතුම් එවං හේතං බික්ඛවේ හෝති යථා තං ස්වාක්ඛාතේ ධම්ම විනයේ සුප්පවේදිතේ නීයානිකේ උපසම සංවත්තනිකේ සම්මා සම්බුද්ධ පවේදිතේ ඉමේච භික්ඛවේ සත්තාරෝ උපාදානා කින් නිදානා කින් සමුදයා කින් ජාතිකා කින් පභවා ඉමේ චත්තාරෝ උපාදානා සංහා නිධානා සංහා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පභවා තණ්හා ඡායම් වික්ඛවේ කිං නිදානං කිං සමුදයා කිං ජාතිකා කිං පභවා තණ්හා වේදනා නිදානා වේදනා සමුදයා වේදනා ජාතිකා වේදනා පබවා වේදනා ඡායම් දෙක්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා වේදනා පස්ස නිදානා පස්ස සමුදයෝ පස්ස ජාතිකා පස්ස පබවා පස්සෝ ඡායම් දෙක්ඛවේ කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පභවෝ පස්සෝ සලායතන නිදානෝ සලායතන සමුදයෝ සලායතන ජාතිකෝ සලායතන පබහෝ සලායතනං චිදම් භික්ඛවේ කිං නිදානං කිං සමුදයෝ කිං ජාතිකං කිං පබවං සලායතනං නාම රූප නිදානං නාම රූප සමුදයං නාම රූප ජාතිකං නාම රූප පබවං නාම රූපං චිදං භික්ඛවේ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං නාම රූපං විඥාන නිදානං විඥාන සමුදයං විඥාන ජාතිකං විඥානපබවං විඥානං චිරං භික්ඛවේ කින්නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං විඥානං සංඛාර නිදානං සංඛාර සමුදයං සංඛාර ජාතිකං සංඛාර පබවං සංඛාරාච්චිමේ භික්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා සංඛාරා අවිජ්ජා නිදානා අවිජ්ජා සමුදයා අවිජ්ජා ජාතිකා අවිජ්ජා පභවා යතෝ චකෝ භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජා පහේනා හෝති විජ්ජා උප්පන්නා සෝ අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා නේව කාමෝපාදානං උපාදීයති නදිට්ඨෝපාදානං උපාදීයති නසීලබ්බතෝ පාදානං උපාදීයති න අත්තවාදුපාදානං උපාදීයති අනුපාදියං න පරිතස්සති අපරිතස්සම් පච්චත්තං යේව පරිනිබ්බායති කේනා ජාති වුසිතං බ්‍රහ්මචරයං කතං කරණීයම් නාපරං ඉත්තත්ථා යාති පජානාති තේ ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති චූල සීහනාද සුත්තං පඨමං